මේට ගියවස්වල දේශනාවේ ඉතිරි දේශනාවයි අද කියන්න තිබෙන්නේ. මේ අදම පැමිණිය සඳහා නම් මේ දේශනාව විතරම් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන් නමුත් මේ ඒත් මේ දේශනාව අසාචි දීම තුළින් <clears throat> යම් කිසි ධර්ම ඥානයක් <clears throat> ඒකට ලබා ගන්නට හැකියාව ලැබේ. අප මේ සම්මා දිට්ඨිය අල්ලා ධම්ම දේශනා මාලාව පිළිපැත් කරගෙන ලබන්නේ ගේවාරයේදී අප ප්‍රකාශ කළේ ජාතිය දකිනවා නම් ජාති සමුදය දන්නවා නම් ජාති නිරෝධය දන්නවා නම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා නම් එවැනි කෙනෙකුට රහත් ඵලය වුවත් ලබාගෙන මේ ධම්මය හරියට අවබෝධ කරගෙන ධම්මේ නොසලෙන ශ්‍රද්ධාවක් ඇතිව සම්මා දිට්ඨිය ඉජ්ජු කරගන්නට පුළුවන් කියන පුළුවන් කියන එකයි ගිය වාරයේදී ප්‍රකාශ කළේ එහිදී ජාති සමුදය ගැන කතා කරනකොට භව සමුදය ජාති සමුදය භවය නිසා ජාති ඇති වෙනවා කියන එක ගැනයි විස්තර කළේ. එනිසා අද ප්‍රකාශ කරන්න තියෙන්නේ භව නිරෝධා ජාති නිරෝධෝ කියන කොටස. භව නිරුද්ධ වීම නිසා ජාතිය නිරුද්ධ වෙනවා කියන එකයි ඒ අර්ථය. මෙතන භව කියනකොට මේක ප්‍රථමයෙන් මේ ඇයිද කිව්වා කර්ම භව සහ උත්පත්ති භව කියලා දෙකක් තියෙනයි කියලා. මෙතන භව නිරෝධය කියන්නේ කර්ම භව නිරුද්ධ වී යාම. ජාති නිරෝධා කියන්නේ නැවත නැවත ඉපදෙන එක නැති වී යාම. මේ ජාති නිරෝධය සෝවාන් වෙච්ච කෙනෙකුටත් ධර්මද්දුරට හෝ අත්දකින්නට පුළුවන්. මේ අය දන්නවා සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතකට වැඩි උපදින්නේ නැහැ කියලා. නැතේ භවන්නත් මන්නාදීයන්ති කියලා හැම කතන සූත්‍රයේ දැක්වෙනවා. අටවෙනි ආත්ම භාවයක් ලබන්නේ නැහැ කියන එකයි ඒ අර්ථය. සෝවාන් වීමට උත්සාහ කරන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනාත්ම ස්වરૂපය අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන පංචස්කන්ධ ධර්ම අනාත්ම බව පැහැදිලිව භාවනාව තුළින් අත්දැකිය යුතුයි. එසේ අත්දැකීමෙන් තමයි සක්කාය දිට්ඨිය කියන සංගෝධන ධර්මයේ නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියන සංගෝධන ධර්මයේ නිරුද්ධ කරනකොටම නිස්සන්ද ඵලයක් වශයෙන් ඒ කියන්නේ ඒ නිසාම උපන් ඵලයක් වශයෙන් ඒ ශ්‍රමයේදීම සීලබ්බත පරාමාස සහ විචිකිච්ඡා කියන සංවර ධර්මයන් නිරුද්ධ වෙනවා. ඒ සංවර ධර්මයන් නිරුද්ධ කිරීම සඳහා කළ යුතු දෙයක් නෑ. නමුත් සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම සඳහා මේ එවන් කෙනෙකුට වැඩ කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ආත්මයක් නොවන ස්වરૂපය අවබෝධ කරගන්නට ඕන. රූපං අත්සෝ සමනුපත්තති රූපවත්තං මහත්තානං අත්තනිමා රූපං රූපස්මින් වාත්තානං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විෂයාකාරයකින් සංඛාය දිස්ත්‍ය විස්තර කරලා තියෙනවා. තමන්ගේ රූපය ආත්මයක් කියලා හිතෙනවා. නැත්නම් ආත්ම රූපය ආත්මවත් එකක් කියලා හිතෙනවා. රූපය තුල ආත්මය ඇතයි කියලා හිතෙනවා. නැත්නම් ආත්මය තුල රූපය ඇතයි කියලා හිතෙනවා. මේ රූපස්කන්ධය පිළිබඳ මේ විදිහට සක්කාය දිට්ඨිය හතර ආකාරයකින් දැනිට වන්නට පුළුවන්. මේ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන සෙස ස්කන්ධ පිළිබඳවත් කෙනෙකුගේ සිත තුළ සක්කාය දිට්ඨිය ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ඒකාන්තයෙන්ම අනාන්ව පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම තමා විසින්ම අවබෝධ කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා භාවන විදර්ශනා භාවනාවක නියැලෙන්නට ඕන. එසේ නියැලෙන විට මේ අනිත්‍යයට යන නාම රූප ධර්මයන් නැත්නම් පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය අනිත්‍යයට ගියාට පස්සෙ නිරුද්ධ වී ගියාට පස්සෙ මම කියන්නට හෝ මගේ කියන්නට නැත්නම් මගේ ආත්මය කියන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයේ දකින්නට ඕන. ඒක භාවනාවෙන් ලබන අත්දැකීමයි. විශේෂ පංචස්කන්ධයේ අනේ ඇතිවීම නැතිවීම උද්‍යප්පය බල බලා වාසය කරන එවැනි යෝගාවචරයකට රූපස්කන්ධය තමාගේ සිතට සම්පූර්ණයෙන්ම නොපෙනී යන අවස්ථාවක් අත්දකින්නට පුළුවන්. එතකොට රූපේ නිවිලා යනවා. තමන්ගේ සිතට පේන්නේ ඊට පස්සේ ඉතුරුවන්නේ නාම ධර්මයක් පමණයි. ශූන්‍යතාවයක් සහයි දැනෙන ගතිය. මේකත් අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් පැහැදිලිව අවබෝධ වෙනකොට ඒ නාම ධර්මයක් වෙනවා. තුළේ රූප ධම්මේ නිවීමත් නාම ධම්මේ නිවීමත් මේ නාම රූප ධම්මයන්ගේ නිරෝධයත් අත්දැකීමෙන් තමයි කෙනෙක් නිවනට සිතපත් කරගන්නේ. නිවන කියන එක ඒකාක්ෂයක් තමයි නිවීම කියන එක. මෙතන නාම රූප ධර්මයන් නිවෙනවා. එතකොට ඔහු සෝවාන් පුද්ගලයෙක් බවට පරිවර්තපත් වෙනවා. මේ සෝවාන් ඵලලාභියෙකුට ආත්ම හතකට වඩා උපදින්නට ලැබෙන්නේ ඒ ආත්ම හත තුළ රහත් භාවය ලැබලා මේ සංසාර දුක නිම කරනවා. එතකොට සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් ඉන්නවා. ඒක බීජේ කෝලං කෝල සහ සත්තක්කත් පරම කියලා බුදුහාමුදුරෝ ඒ තුන් දෙනා පෙන්වුම් කරන්නේ. ඒක බීජේ කියන්නේ සෝවාන් පුද්ගලයා ඊටාම ප්‍රඥාමන්ත කෙනෙක්. ඒ වගේම මේ සංසාරයේ රැඳී සිටීම කෙරෙහි බලවත් ඒ කලකිරිච්ච පුද්ගලෙක් එවැනි කෙනෙක් මේ ආත්මේ සෝවාන් වුණාට සෝවාන් වෙලා සිටින්නේ අය ආත්ම හතක් උපදින්න ඉඩ තිබුණාට ඔහු උපදින්නේ ආත්ම හතක් ඊළඟ ආත්මේ නියත වශයෙන්ම රහත් වෙලා පිරිනවම් පානවා. අන්න එවැනි පුද්ගලයා ඒක බීජී පුද්ගලයෙක් එවැනි පුද්ගලයෙකුගේ ධාතිය නිරුද්ධ වෙනවා ඒක ආත්මයක් එක ආත්ම භාවයක් හැර ඒ කියන්නේ ඊළඟ භවයේ හැර එයින් එහාට තියෙන ධාති ඔක්කොම එවැනි පුද්ගලයෙකුට නැති වී යනවා. ජාති නිරෝධයක් ඔහුට තිබෙනවා. කොලංකෝල කියලා තව සෝවාන් වූ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දෙවෙනි ඒ කියන්නේ දැන් මරුණාට පස්සේ පළවෙනි ආත්ම භාවයේදීම මාර්ගඵල ලබන්නට ඉහළ ඉහළ මාර්ගඵල ලබලා පහත් වන්නට හැකියාවක් නැහැ දෙවෙනි ආත්ම භාවයේට හත්වෙනි ආත්ම භාවය දක්වා ඒ කාල පරිච්ඡේදය තුලදී ඔහුට රහත් වන්නට පුළුවන් පින්නම් පාන්නට පුළුවන් සත්සක්කත්තු පරම කියන්නේ පරම වශයෙන් හත්වරක් කියන එකයි සත්සක්කත්තු පරම කියන්නේ. උපරිම වශයෙන් හත්වරයි කියන්නේ. ඒ தත්ත්වයට පත්වෝ සෝවාන් වූ පුද්ගලයා ආත්ම හතක් නැවත නැවත ඉපදී ඉපදීගේ හත්වෙනි ආත්මෙදි තමයි රහත් වන්නේ. එතකොට ඔහු ආත්මයේ ඒ වෙනි සෝවාන් වූ පුද්ගලයේ ආත්ම හතක් සබා ඒ කියන්නේ භව හතක් සබා අනිත් ඒවා ඔක්කොම අනිත් જાතියෙන් නිරුද්ධ කරනවා. එසේ ජාතිය නිරුද්ධ කිරීමට ඔහු විසින් නිරුද්ධ කළ යුතු වන භව නිරෝධය වන්නේ අර සක්කාය දිට්ඨිය ආශ්‍රිත වෙන සංගෝල ධර්ම, ක්ලේශ ධර්ම, ඒහා සම්ප්‍රයුක්ත වන චිත්තචෛතසික ධර්ම. ඒ ධර්මයන් නිරුද්ධ කිරීමෙන් තමයි එවැනි කෙනෙකුට ඒ අත්දැකීම ලබන්නට පුළුවන්. ඒ භව නිරෝධය නිසා ජාති නිරෝධය අත්දැකීම. සකෘදාගාමී වෙන පුද්ගලයෙකුට එක ආත්මයයි නැවත උපදින්නට තිබෙන්නේ. ඒ සකුල්ලගාම සගදාගාම පුද්ගලයන්ගේ විවිධ ප්‍රභේද නැහැ එකම පුද්ගලයෙක් සිටින්නේ. එම නිසා ඒ පුද්ගලයා ඊළඟ ආත්ම භාවයේදී අනිවාර්යයෙන්ම රහත් වෙලා පෙන්වම් පාන ඔහුට ඉතිරවන්නේ සකදාගාමී වූ පුද්ගලයෙකුට ඉතිරවන්නේ එක භවයක් හැර අනිත් ධාති ඔක්කොම නිරුද්ධ වී යන නිසා එක භවයක් පමණයි. ඒවත් එක්තරා ආකාරයකින් ධාති නිරෝධයක් අත්දකින්න ඒ භව නිරෝධයේ අත්දැකීම තුළින් සිදුවන්නේ. ඒ භව නිරෝධය ඔහු අත්දකින්නට නම් ඒ කාමරාග පිටික ධර්මයන් ඇතිවීමේ ආදීනවයන් මනමින් අවබෝධ කරගෙන විශේෂයෙන්ම කාමරාග පිටික ධර්මතාවයන් ඇතිවන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ් වැනි අරමුණු කෙරේ නෙවෙයි. තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් කෙරේ බව අවබෝධ කරගෙන පංචස්කන්ධයේ ඇතිවෙන්න තියෙන බලබලා වාසය කරන්නට ඕනේ. ඒ කිරීමෙන් තමයි දෙවන මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. අනාගාමී වන පුද්ගලයා විසිනුත් කාමච්ඡන්දය සහ පටිඝයේ තියෙන ආදීනව ඉතාමනෙන් අවබෝධ කරගන්නට ඕන. කාමච්ඡන්ද පටිඝ අනුශේධ ධර්මයන් ඇතිවන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා ඒ හේතුව දකින්නට ඕන. විශේෂයෙන්ම කාමච්ඡන්දේ පටිඝය කියන්නේ වේදනානු වේදනාස්කන්ධයේම පැති දෙකක් එකම කාශයක දෙපැත්ත වාගේ දෙකක් මේ වේදනාස්කන්ධය උපාදාන කිරීමෙන් තමයි තමන්ගේම වේදනා ස්කන්ධය උපාදාන කිරීමෙන් තමයි කාමච්ඡන්ද පටික ධර්මයන් ඇතිවන්නේ ආදී ඒ යථාභෝධයන් ඇති කරගෙන ඒ සම්මාදිට්ඨියේ පිහිටලා තමයි පංචස්කන්ධයේ ඇති වෙන්නේ නැතිවීම බල බලා වාසය කරන්නේ එවැනි කෙනා අනාගාමි තත්ත්වයටපත් වුණාට පස්සේ නැවත කවදාවත් කාම ලෝකයට එන්නේ නැහැ. අනාගාමී පමණක් උපදින සුද්ධාවාස අවිහාතප්ප සදස්ස සදස්ස යකනිත්‍රා කියන ඒ සුද්ධාවාස භක්ම ලෝක පහකයි උපදින්නේ. අනාගාමී වුන් අයත් පස් දිනක් සිටින බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දං සෝතෝ හෝති අපනිච්ච ගාමී කියලා මේ පස් දෙනා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ කියන්නේ අන්තරා පරිනිබ්බාය කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාසික ඉපදිලා වැඩි කලක් යන්නට මත්තෙන්ම රහත් වෙන තැනැත්තාට. ඒ අන්තරා පරිනිබ්බාය. උපහත්ති පරිනිබ්බාය කියන්නේ එහෙම ශ්‍රද්ධාවාසී ඉපදිලා ටික කාලයක් අන්නද <coughs> මත්යෙන් රහත් වන්නට වෙන කෙනෙකුට හැකියාවක් නැහැ. සමහරට සෑහෙන කාලයක් බොහෝ කාලයක් ශ්‍රද්ධාවාසවල ඉඳලා තමයි ඒ රහත් භාවය ලබන්නේ. මෙතන බොහෝ කාලයක් කියන්නේ සමහරට කල්ප ගණන්. එතකොට අසංකාර පරිනිබ්බාය කියලා තවත් අනාගාමී පුද්ගලෙක් සිටිනවා. මේ පුද්ගලයා සුද්ධාවාසයක ඉපදුනාට පස්සේ බොහෝ වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ රහත් වන්නට. ඒසා පහසියෙන්ම රහත් භාවය ලැබෙනවා. තවත් පුද්ගලයෙක් ඉන්නවා නාගාමී පුද්ගලයේ සසංඛාර පරිනිබ්බාය කියලා. ඔහු සුද්ධාවාසයේ ඉපදුනාට පස්ව ඔහුට එහෙම ලේසියෙන් රහත් වන්නට බෑ බොහෝ වෙහෙස වෙලා මහන්සි වෙලා විදර්ශනා කරලා කරලා තමයි රහත් භාවය ලබන්නේ. තව කෙනෙක් ඉන්නවා උද්ධංසෝතෝ හොති අපනිට්ඨගාමී කියලා. ඒ කියන්නේ අවිහෙර බ්‍රහ්ම ලෝකයේ සිට අපනිත්‍ය බ්‍රහ්ම ලෝකයේ දක්වාම එක එක බ්‍රහ්ම ලෝකයේ ඉදදී ඉද ගොස් අන්තිම බ්‍රහ්ම ලෝකයට ගියාට පස්සේ තමයි ඌ රහත් වන්නේ. මෙහිදී මේ සුද්ධාවාස පහක ඔහු නැවත නැවත ගිහිල්ලා ඉපදුනාට මෙහිදී අදහස් කරන්නේ ඉපදීම් පහක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් කිව්වොත් අපි හිතමු එකම ගෙදරකට එකම දොරටුවක් තියෙනවා. මේ ගේ තට්ටු පහක් තියෙනවා. පළවෙනි තට්ටුවේ ටික දවසක් ඉන්නවා. ඒකේ පොළගේ අයිතිකාරය. දෙවෙනි තට්ටුවේ තව ටික දවස් වෙලාවක් ඉන්නවා. තුන්වෙනි තට්ටුවට යනවා. හතරවෙනි තට්ටුවට යනවා. පස්වෙනි තට්ටුවට යනවා. ඉතින් මේ පුද්ගලයා එකම දොරටුවකින් ඇතුළුනේ. ඒක නිසා එතන ආකාර පහකින් ඇතුළු පුද්ගලයෙක් කියලා කියන්නට බෑ. ඒ නිසා මේ අනාගාමී පුද්ගලයෝ ඒ විදිහට පහළ පහළ බ්‍රහ්ම ලෝකවල සිට ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා රහත් වුණා. එතන භව පහක්, උත්පත්ති පහක් තියෙනවා කියලා කියන එක තරම් සුදුසු නැහැ. සමහර විට සකදා සෝවාන් වෙච්ච පුද්ගලයෙක් වුවත් ආත්ම හතක් උපදින්නට නැත්නම් උපහාච්ච පරිනිබ්බාය තත්ත්වයේ කෝලං කෝල තත්ත්වයේ සිටින ඒ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ඒ භවය ඇතුළතදී අනාගාමීලා සුද්ධා වාසයක ඉපදුනා නම් ওই විදිහට ඉහළට ඉහළට ගිහිල්ලා රහත් භාවය ලබන්නටත් පුළුවන්කම තිබෙනවා. එවැනි අය නැවත කාම ලෝකයක කවදාවත් උපදින්නේ නැහැ. කාම භවවල තියෙන ಜಾති සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. ඒ නිරුද්ධ කරන්නේ අර කාමරාග පටිච්චානුශය ධර්මයන් ඇතිවීමට හේතු කර්ම භව නිරුද්ධ කිරීම නිසා භව නිරෝධා ಜಾති නිරෝධෝ කියලා ඒක නිසා ප්‍රකාශ කරන්නේ. මේ එකකදීවත් මේ භව නිරෝධයේ ජාති නිරෝධ භව නිරෝධයෙන් ජාති නිරෝධයේ සර්ව සම්පූර්ණයෙන්ම සිදුවන්නේ සම්පූර්ණයෙන්ම භව නිරෝධය නිසා ජාති නිරෝධය සිදුවන්නේ රහත් වුණාට පස්සෙ යම් කෙනෙක් රහත් වෙනවා නම් ඒ රහත් වීම සඳහා ඔහු විසින් පංචස්කන්ධයේ නියම தත්ත්වය අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන ඒ වාසය කරන පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වී යන ආකාරය දකිනවා හරියට උපමාවක් කියනවා නම් ලුණු කැටයක් වතුරට දාලා දිය කළාට පස්සේ ලුණු කැටේ නැත්තටම නැති දිය වෙලා නොපෙනීම යනවා වගේ. මෙතන ලුණු කැටයක් තිබුණායි කියලා අපිට තේරෙන්නේ නැතුව වගේම තමන්ගේ ශරීරයේ නැත්තටම නැති සිට නොපෙනී යනවා. ඒ වගේම මුළු විශ්වයේම යන්තාක් සත්ත්ව සත්‍යයන් සිටිනන් දෙවියන් බ්‍රහ්මයන් සහිත සියලුම සත්ත්ව ලෝකයේම මේ විදිහට සම්පූර්ණයෙන්ම දිය වී යනවා. ඊට අමතරව යන්තා බාහිර රූප අරමුණු තියෙනවා නම් Tamange ඇහැට පේන මේ පුත්‍රිය නැත්නම් මනසට අරමුණු කරගැති හැටි දිව්‍ය ලෝක රූපාවචර ලෝක බ්‍රහ්ම ලෝක වැනි දේවල් ඒ සියලුම දේවල් විරුද්ධ වී යනවා හරියට අර දුණු කැටියක් දිය වුණාසේ ඊට පස්සේ විශ්ව ශූන්‍යතාවයකට සිතපත් වෙනවා මේක විදර්ශනා භාවනාව තුළින් ලබන අරූපාවචර ධ්‍යාන මට්ටමක් මේ தත්ත්වයේ ඉන්නකොට ඒ පුද්ගලයාට පේනවා සම්නික්කරම මේක ශූන්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ තේ බව දක්වන ආනන්ද සප්පාය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක පුනිතපම් වික්ඛේ අරිසාවකෝ අරඤ්‍යගතෝ රුක්ඛමූලගතෝ අසුඤ්ඤාගතෝ इति පටිසංජික්කති ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනීනවා ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් මේ විශ්වය තුල නැහැ කියලා ශූන්‍යයි මේක කියලා අත්දකිනවා තස්ස එවම් පටිපන්නසතබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තම් පසීදති සම්පසාදයි සතේ ඒතරීව ආකින්චඤ්ඤායතන සමාපද්‍යති පඤ්ඤායව අදිමුච්චති මේ විදිහට මේ ශූන්‍ය දර්ශනය හරියට දකින ඒකුජලයා මේ ජීවිතේදීම ආකින්චඤ්ඤායතනයේ කියන තුන්වන රූපාවට ධානයට හෝ සම්වදිනවා නැත්නම් රහත් භාවය හෝ ලබනවා කියන එකයි අදහස. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන්ම සිදුවන දේවල් මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට එවැනි පුද්ගලයෙකුට ඒ ආකින්චඤ්ඤායතන කියන තුන්වන රූපාවචර ධ්‍යාන හෝ ඊට පහළ තියෙන ධ්‍යාන අරූපාවචර ධ්‍යාන මට්ටමකට විදර්ශනා භාවනා කිරීම තුනේ සිතපත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේම දක්වනවා කොණිතපරං වික්ඛවේ අරිය ශාවකෝ इति පටිසංචිකතේ නහං කොචිනි කස්සච කිංචනත්තස්මින් නචමම කොචිනි කිස්මිච කිංචනත්තත්තේති තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආචනේ චිත්තම් පසීදති සම්ප්‍රසාදේ සතේ ඒතරේවා අකිංචඤ්ඤායතන සමාපජ්ජති පඤ්ඤායව අදිමුච්ඡති කිය මේ ශූන්‍ය දර්ශනයේ සිටින පුද්ගලයාට පේනවා විශ්වය පුදාම කිසිම සත්‍යයක් කියලා නැහැ දෙවියෙක් බ්‍රහ්මෙක් මම කියලා කෙනෙක් එහෙම ගන්නට කිසි දෙයක් නැති නිසා තමන් අනුව කල්පනා කරනවා නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට තමා අයිති ධර්මයක් කියලා කියන්නට නැති බව දන්න. තමා කිසිවෙකුට අයිති දෙයක් නොවන බව දන්න. දකින්නට පුළුවන්කම ලැබෙනවා. මොකද බාහිර ලෝකයක් තිස් තමන්ගේ ශරීරයේ මේ පංචස්කන්ධ ලෝකයක් තිස්. ඒ වගේම බාහිර ලෝකයේ අයට තමන් තමන් කවුද තමන්ගේ සම්බන්ධතාවයක් නැතුව වගේම තමන් තුළ බාහිර ලෝකයේ කිසිම සත්‍යයක් කෙරේ කිසිම සම්බන්ධතාවයක් නැති බව දැర్శණය වෙනවා. ඒ දැర్శණය හරියට දකිනකොට ආකින්චඤ්ඤායතන තුන්වන රූපාවට ධ්‍යාන වලට යනවා නැත්නම් රහත් භාවය ලැබුණායි කියලා දක්වා තිබෙනවා. මේ தත්ත්වය හරියට අවබෝධ කරගත්තාට පස්සෙ ඒ අවස්ථාවේ පවත්නා වූ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය නිරෝධය අනපේක්ෂිත කිසිම ආකාරයකින් අපේක්ෂාවක් නැතිව සිටින අවස්ථාවකදී අත්දැකීම තුළින් ඔහුට පුළුවන්කම ලැබෙනවා රහත් ඵලය ලබන්නට එතකොටම විමුක්ත සිතක් උදා වෙනවා. අකුප්පා චේතෝ විමුක්තිය කියලා ඒකට සඳහන් කරනු ලබන්නේ නිදහස් සිතක් ඒකට කියනවා විමෝචන චිත්තම් විමුක්ත සිතක් කියලා. මේ විමුක්ත සිත සුදු දැනීම මාත්‍රයක් පමණයි. ඒ සිතෙන් සිතන්නට බෑ කරන්න යමක් කියන්නට බෑ යමක් කරන්නට බෑ. ඒ සිතින් කිසිම කුසලයක් රැස් කරන්නටවත් අකුසලයක් කරන්නටවත් මොකක්වත් බෑ. ඒක සුදු දැනීමක් පමණයි. ඒ සිත සියලුම දේවල් බිඳු විශ්යම අතහැරලා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්නේ නිවන පව අතහැරලා තියෙන්නේ. ඒක තනියම පැත්තක තිබෙන ධර්මයක් ඒක නිසා එවැනි සිතක් ඇති පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවලිනෝ කියලා. කේවල කියන්නේ තනිව තිබෙනවා කියන අර්ථය. සිංහලෙනුත් කේවල කියන වචනේ පාවිච්චි කරනවා. කේවලිනෝ තනිව ජීවත් වෙන, තනිව පවතින ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ විමුක්ත සිතක් උදාගත් උදා කරගත්ත තැනැත්තාට පැහැදිලිවම දැర్శණය වෙනවා. තමන් මරණයට පත් වුණාට පස්සේ මේ සියලුම දේවල් නැත්තටම නැති වී යනවා මරණ මොහොත දක්වා ඒ කියන්නේ පින්නම් පාන මොහොත දක්වා යම්තා දේවල් තියෙනවා නම් නිවන සහිතවම සියල්ලම අනිත්‍යයි කියලා. යම් ඵල සමවත සම්වාදිනවා නම් සම්ධ්‍යානයකට සමවදිනවා නම් යන්තා පංචස්කන්ධ ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම නිවි යනවා ඒක නිසා තේරුම් පාන මොහොත දක්වා තිබෙන සෑම ධර්මතාවයක්ම සංකත වේවා අසංකත වේවා හැම එකක්ම අනිත්‍යයි කියලා ඔබ පැහැදිලිවම දක්නවා ඒක ඒ තාමතර මේ විමුක්ත සිතක් තිබුණත් ඵල අරහත් ඵල සිතට සමවදින්නට පුළුවන් වුණත් නැත්නම් අරූපාවද ධ්‍යාන වලට සම්වදින්නට පුළුවන් වුණත් තව ආකාර නිරාමිෂ සුඛයක් වෙනදේ ඒ ධ්‍යාන සමාපත්තිය වලට සම්වදින්නට පුළුවන් වුණත් ඒ සෑම එකක්ම කරන්නේ පංචස්කන්ධයේ මත පිහිටලා පංචස්කන්ධයේ උපා පංචස්කන්ධයේ තුලින් පංචස්කන්ධයේ පවතින එකම ඒකාන්ත වශයෙන් දුකක් කියලා වෙන කුජලයා අවබෝධ කරගන්නවා මේක නැති වී යාමමයි සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන් නැති වී යාමමයි සැපය පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං කියලා එවැනි කෙනා අවබෝධ කරනවා ඊට අමතරව ඒ පුද්ගලයාට පුළුවන් ඒ පිරිනම් පෑවට පසුව මේ සියල්ලම පහනක් නිවනාසේ නිවී ගියාට පසුව කිසි දෙයක් ඉතිරිවන්නේ අම්ප මාත්‍රයක්වත් ඉතිරිවන්නේ එතකොට මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මය කියන්නට කිසිම දෙයක් නැහැ කියලා අනාත්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා මේක පරම කෝටික අනාත්ම දර්ශනයක් මේ පරම කෝටික අනාත්ම දර්ශනය ඒ මිහා කිසිවෙකුට ලබන්නට බෑ එතකොට ඒ පුද්ගලයාට පැහැදිලිව පේනවා තමන්ගේ සිත තුළ අවිජ්ජාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තියෙන බව. අවිජ්ජාව නිරුද්ධ කරන්නේ මම කියන හැඟීම අස්මිමානය සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම තුළින් මම කියලා කෙනෙක් සිටිනවා සත් කියන හැඟීම. සක්කාය දිට්ඨිය නෙවෙයි අස්මිමානය. ඒක සම්පූර්ණයෙන්ම සමාගයේ සිත තුළින් ගිලිහි ගොස් ඇති බව දකිනවා මම කියන හැඟීම ගෑවිලාවක්වත් නැහැ ඒසේ ගෑවිලාවක්වත් නැති නිසා කිසිම ආකාරයේ මැනීමක් මානයක් ඇතිවන්නේ තමන් උසස්ය තමන් පහත්ය තමන් සමය සයෝ සමාන සදිසිමානහත් හීනමාන වෙනි ඒ කිසිම ධර්මතාවයක් නැහැ මාන අනුශේෂ සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා තියෙන බව පැහැදිලිවම දකිනවා ඊට අමතරව තමාගේ සිත තුළ කිසිම තණ්හාවක් නැති බව දකිනවා, උපාදානයක් ගෑවිලාවක්වත් නැති බව දකිනවා. ඊට අමතරව කර්ම පිළිබඳ කිසිම ආකාරයෙන් මොනම කුසල කර්මයක් පිළිබඳ කිසිම හැඟීමක්වත් කිසිම අගයීමක්වත් තමාගේ සිත තුළ නැති බව ඌ අත්දකිනවා. කර්ම භවශක් භවශක්තිය නැති බව දකිනවා. භවශක්තිය කියන්නේ නිර්ආයාසයෙන් සිතුවල ගලන ශක්තිය. එබැවින් විමුක්ති සිතක් ඇති කෙනාට කවදාවත් નિરાයාසයෙන් සිතුවිලි ගලන්නේ නැහැ. ඕනෑම විදිහක ඕනෑම කාලයක් පුරා ඒ සිතින් සිටින්නට පුළුවන් නිරුත්සාහතවම කිසිම උත්සාහයක් තින්තරවම අවශ්‍ය නම් කැමැති ආකාරයකින් සිතන්නට කරන්නට කියන්නට ඕන දෙයක් පුළුවන් ඕන ආකාරයකින් ඒක කරන්නට පුළුවන් ඒ මතු පිටින් කරන්නේ විමුක්ත සිතට මතු පිටින් තියෙන තියෙන පිටින් කරන්නේ මෙන්න මේ පුද්ගලයා දකිනවා ඒ විමුක්ත සිත කියන්නේ කිසිවක් උපාදාන නොකළ දෙයක් එකක් අඩු වශයෙන් සීලයවත් උපාදාන කරලා නැහැ මොකද හේතුව ඒ විමුක්තසිත නිදහස් වූ සම්පූර්ණ දැනීම මාත්‍රයක් ඒකෙන් කිසිම දෙයක් කරන්නට කියන්නට සිතන්නට බෑ ඒක නිසා ඒ සිතින් කිසිම ආකාරයෙන් කුසල අකුසලයක් සිදුවන්නේත් නැහැ කුසලයක් සිදුවන්නේත් නැහැ එම නිසා ඒක පටිපස්සද්දේ සීලස්කන්ධය බවට පත් වී ඇති ආකාරය දකිනවා මේ විමුක්තසිත විතක්ක ਵਿਚාර විරහිත ධානාසිතක පවත්නා වූ ගුණාංගයන්ගේ සමන්නාගතයි එම නිසාම ඒක නිරුස්සාහකව තමාගේ සිත තුළ ස්ථාරව පවතින නිසා මේක පටිච්චසමුප්පාදයට සංසිඳීමට පස් සමාධි ස්කන්ධයක් බවට පත් වෙන ඇති ආකාරය දකිනවා. මේ විමුක්තසිත මුළු විශ්වයම නිවන සහිත සෑම දෙයක්ම සිතින් අතහැර ප්‍රඥාවෙන් දැකලා අනාත්ම බව අවබෝධ කරගෙන සිටින නිසා ඒ විමුක්තසිතම සමාහට පැහැදිලිව පේනවා පටිච්චසමුප්පාද පඤ්ඤා ස්කන්ධයේ සංසිඳී ගිය ප්‍රඥාව කියන්නේ මේකයි කියලා. මේ විමුක්තිසිත සියලුම ලෝකේ තියෙනවා නම් ජනතා දේවල් නිවන සහිතව සියල්ලම අතහැරලා කේවල තත්ත්වයෙන් පවතින නිසා Tamanට පේනවා සම්පූර්ණයෙන්ම විමුක්තයි කියලා චේතෝ විමුක්තිය කියන්නේ මේකයි කියලා ඌ දකිනවා ඒක නිසා මේක සංසිඳී ගිය විමුක්තිය පටිච්චසමුප්පාද විමුක්ති ස්කන්ධය බවට පත් වෙනවා මේ විමුක්තියට පවතන හේතුව දකිනවා. තමා මේ ජීවිතයේ ඉපදීමට යම් කර්ම ශක්තියක් කරලා තියෙනවා නම් කුසල කර්ම ශක්තියක් ඒකේ විපාකයක් වශයෙන් උයි දැන් මේ ඉපදිලා මේ ජීවිතේ පවතින මේ ජීවිතේ පවතින නිසා තමයි මේ විමුක්ත සිතත් පවතින්නේ. තමාගේ ප්‍රාණය පණ ටික ජීවිතෙන්දේ රූපේ පවතින නිසා තමයි විමුක්ත සිත පවතින්නේ. සිතේ ක්‍රියාත්මක භාවයේ ක්‍රියාශීලී භාවයේ පවතින නිසා තද නින්දකට වැටිලා සිහි නැති කලා වගේ තත්යකටපත් නොවි තිබෙන නිසා තමයි මේ විමුක්තසිත පවතින්නේ. එහෙම දකින්නකොට ඔහුට පැහැදිලිවම පේනවා තමන් අතීත බහොලදී යම්කිසි කුසල කර්මයක් කළා ඒකේ විපාකයක් වශයෙන් තමයි මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ සත්‍ය ජනිත වුනේ ඒකාන්තයෙන්ම ඒ කර්ම සංස්කාර දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. ඒ දුක්ඛ සමුදය සත්‍ය තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ මේ දුක්ඛ සත්‍ය බිහි කරලා දුන්නා. ඒ බිහි කරලා දීලා නිකන් හිටියේ නෑ. මේ දුක්ඛ සත්‍ය තව තවත් තව තවත් දෙහාට එහාට පවත්වාගෙන යන්නට උපකාර වෙමින් ඒකම දුක්ඛ සමුදය සත්‍ය බවට පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වන ආකාරය දකිනවා. එහෙම දකිනකොට මේ කම්ම කෙරෙහි පත්‍තිශයෙන්ම කලකිරීමක් ඇති වෙනවා. කියන්නට බැරි තරම් කලකිරීමක් ඇති වෙනවා. කුසල කර්ම කෙරෙහි, අකුසල කර්ම කෙරෙහි, සියලුම කර්ම කෙරෙහි. ඊළඟට තමන්ගේ ජීවිතයේ පණ ටික පවතින ආකාරය දකිනවා වෙන අය දුක්ඛ සමුදය සත්‍යය කියලා හිතන්නේ අවිජ්ජාව තණ්හා වැනි දේවල් බුදුහාමුදුරෝ දේශනා කළෙත් එහෙමයි මෙවැනි පුද්ගලයා ඒවා නිරුද්ධ කරලා තියෙන නිසා ඔහුගේ දුක්ඛ සමුදය සත්‍යය වන්නේ මේ ප්‍රාණය පවතින එක. පණ ටික තියෙන නිසා තමයි මේ දුක් ඔක්කොම අත්දකින්නට සිදුවන්නේ. ඒකාන්තයෙන්ම මේ ප්‍රාණය පවතින එක දුක්ඛ සමුදය සත්‍යය කියලා මේ ප්‍රාණයේ පැවතීම ගැන අතිශයින්ම කලකිරීමකටපත් වෙනවා. කොයි මොහොතේ මේක නැති වෙනවද කියලා බලාපොරොත්තු සිටින ඒ තරම් උතුම් අවස්ථාවක් එවැනි පුද්ගලයෙකුට නැහැ වෙන අය මරණයට බිය වෙනවා මේ පුද්ගලයාට ඒ මරණය ඉතාම උතුම් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන අවස්ථාවක් දුක සම්පූර්ණයෙන්ම කෙලවර වී නිවි යන අවස්ථාව බලාපොරොත්තු සිටින්නේ ඊළඟට මේ සිතේ පැවැත්ම නිසා මේ විමුක්තිශීල පවතින ආකාරය දකිනවා සිතේ පැවැත්ම නිසා තමයි මේ ඔක්කොම දුක් අනුභව කරන්නට පුළුවන් සිදුවන්නේ ඒක නිසා සිතේ පැවැත්ම පවතිනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක් වෙනවා. ඒ වගේම දුක් ලබා දෙන හේතුවක් වෙනවා. දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙන මේ සිතේ පැවැත්ම කෙරෙහි අනු මාත්‍රයක්වත් අපේක්ෂාවක් හෝ කැමැත්තක් නැහැ. ඒ සිත නිරුද්ධ වී යනවා නම් ඒකමයි උතුම් සම්පූර්ණයෙන්ම කවදාවත් ඇති නොවන ආකාරයෙන්ම නිරුද්ධ වී යනවා නම් ඒකමයි උතුම් කියන අවබෝධය ඇති වෙනවා. මෙන්න මෙවැනි පුද්ගලයාට ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ මේ හිත මේ ලෝකේ කොයි තැනකවත් ගිහිල්ලා නැවත ප්‍රතිසන්දි විඥානයක් වශයෙන් ඇතිවීම නුසුදුසේ කියන අවබෝධය පැහැදිලිවම ඇති වෙනවා. මොකද හේතුව මේ සිත කුයි ලෝකේ හරි රූපාවචර ලෝකයක හරි අරූපාවචර භක්ම ලෝකේ හරි ඉපදුනහම ඒ ඒ තැන්වල ඉපදුණු ප්‍රත්‍යෝ ඒ සිත දුක්ඛ සත්‍යයක් කියලා දන්නේ නැතුව ඒක මමයේ කියලා හිතාන මගේ කියලා හිතාන උපාදාන කරගෙන කටයුතු කරන්නේ මේ සිත කොතන ගිහිල්ලා පැවතුන දුකක් පැවතීමක් දුක්ඛ සමුදය සත්‍යයක පැවතීමක් ඒක නිසා මේ සිත විශ්වයේ කිසි තැනක පහළ නොවිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා. ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාවය කියලා. මේ අනිබිද සංඥාවෙන් යුතුව ඒ පුද්ගලයා සිටින්නේ. කොයි වෙලාවෙ මේ සිත නිවිලා යනවද කියලා ඒ බලාපොරොත්තුෙන් යුතුව සිටින්නේ ප්‍රතියක් නෙවෙයි අනිබිරතියක් තියෙන්නේ. ඒ වගේම මේ සිත සහිත විමුක්ති සිත සහිත මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එක නැත්නම් ওই ඵල සමුවත් වල සංවැද්‍ය සිටින එක සමා නැත්නම් ධ්‍යාන වලට සංවැද්‍ය සිටින එක ඒ වගේ නිර්ආමිෂ සෝයක් ලබාගෙන සිටියත් ඒකාන්ත වශයෙන් මේවා පවතින එකම දුකක් මේවා සම්පූර්ණයෙන්ම නිවී යාමක් තියෙනවා නම් ඒකමයි උතුම් කියලා දැනෙනවා දැනෙනකොට ඔහුට පේනවා සබ්බ සංඛාරේෂු වට්ටීයති හරාති ජීවච්ඡති කියන එක මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම කෙරෙහිම කලකිරීමකට පිළිකුලකට ඔහුගේ සිතපත් වෙනවා මේ පත්තන විට ඔහුට පේනවා තමාගේ සිත තුළ කිසිම ආකාරයකින් කිසිම දෙයක් අල්ලාගෙන නැති බව තමන්ගේ ශරීරයේ පංචස්කන්ධ ලෝකයේ අල්ලාගෙන නැහැ බාහිර ලෝකයේ කිසිම පංචස්කන්ධ ධර්මයක් අල්ලාගෙන නැහැ. බාහිර ලෝකයක් අල්ලාගෙන නැහැ. වෙන දෙයක් තියා බුදුහාමුදුරුවෝ අල්ලගෙනත් නැහැ. ධර්මයේ අල්ලගෙනත් නැහැ. සංඝයා අල්ලගෙනත් නැහැ. නිවන අල්ලගෙනත් නැහැ. අල්ලගෙන නැහැ කියන එක අල්ලගෙනත් නැහැ. සියලුම උපාදාන විරහිත තත්ත්වයට සිටපත් වී ඇති ආකාරය ඔහු පැහැදිලිවම දකිනවා. ශරීරසිත පැහැදිලිව උපාදාන විරහිත පාත්නා විච මරණයටපත් වෙනකොට මේ සියල්ලම නිවි යනවා සියල්ලම සිතින් සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පණය කරනවා සම්පූර්ණයෙන්ම අතහැරිලා යනවා ඒ අතහැරිලා යනකොට මොන තැනකට කුමක් කෙරෙහිද තමාගේ සිත තුළ ආශා මාත්‍රයක්වත් තියෙන්නේ කියලා බලනකොට ඔහුට පේනවා යෝ තස්සායව තණ්හාය අශේෂ වේදාග නිරෝධෝ ඡාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා. ඒ තණ්හාවේ අනු මාත්‍රයක්වත් නැතුව ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම ශේවි ගිහිබස් ඇති බව ඔහු අත්දකිනවා. මෙන්න මේ පුද්ගලයා මේ මේ මේ අවබෝධ ලබා ඇති පුද්ගලයා වෙන පුද්ගලයන් මැරෙන්න ආශයෙන් මරණයට පත්වන විට මේ කයින් මේ සිත නිරුද්ධ වෙනවා ඒක දකින්නේ මරණයක් වශයෙන් නෙවෙයි මේ පුද්ගලයා ඒක දකින්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන්ම සදහට බින්වීමක් වශයෙන් වෙන අය මරණයක් වශයෙන් දකින දෙය මේ පුජ්‍යලයාට අවබෝධ වන්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය සදහටම වෙන් වී යනවා දුකේ කෙලවර අත් වෙනවා කියලා. ඒක නිසා එවැනි පුජ්‍යලයා මරණයට පත්වන විට වෙන පුජ්‍යලෝ මරුණාට පස්සේ නැවත තැනක උපදීමට හේතු තියෙන ඒක නිසා උපදිනවා මේ පුජ්‍යලයා නැවත තැනක උපදින්නේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම නිවී යනවා. නැවත අනාගත ලෝකයක් පරලෝකයක් නැති නිසා පරලෝකය නිවී යනවා. එහෙම නිවී යනවා දකින්නකොට එයාගේ සිත බොහොම ශාන්ත වූ නිවුණු සත්‍යයකට පත්වන්නේ නිවන ධර්ම නිවන අරමුණ වන්නේ අවස්ථාවේදී. නිවන අරමුණ වී පවත්නා විට ඔහුට පේනවා මරණයට පත්වන විට මේ නිවන අරමුණු කරන මේ සිතත් නිවී ගියාට පස්සේ මේ නිවනත් නිවී යනවා ඒකත් නැති යනවා කියලා. සංකතෝ වසංකතෝ සියලුම ධර්මයන් නිවන සහිත ඔක්කොම ධර්මයන් සම්පූර්ණයෙන් නිවී යාම ඔහු දකිනවා. ඒ නිවී යාම දකින විට ඔහුට පැහැදිලිව මේ නිවී යාම පෙනෙන විට Tamanට තේරෙනවා යම්සා කකුසල කර්ම හෝ කුසල කර්ම විපාක දෙන්නට තියෙනවා නම් ඒ විපාක දෙන්නට කෙනෙක් නැහැ මරණයෙන් පස්සේ ඒක නිසා ඔක්කොම කර්ම ශේරී යනවා මෙතෙක් සංසාරයේ පුරාණම තක්ක සංසාරයේ පුරා මමයේ මගේ කියලා හිතාගෙන හිතාගෙන පැමිණි මේ මම භාවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා එදාට එවැගේම භවයේ නැවත නැවත ඉපදී පීදී මේ දක්වා ආවා මේ භවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ වගේම දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා මේක හරියට දකිනකොට පරම ශාන්තෝ නිවීමකට සිටපත් වෙනවා සීතල වූ ගිය නිතීතල වෙච්චි නිවිච්චි ඉතාමත්ම සියුම් දැනීමක් ඒක කවදාවත් නැති කරන්නට බැරි දැනීමක් કોઈ ආකාර විමර්ශනයක් කළත් ඒක නැති කරන්නට බෑ මෙන්න මේ දැනීම ඇති වුණාට පස්සේ ඒකටත් මේ පුද්ගලයා ඇලෙන්නේ හේතුව ඔහුට පැහැදිලිවම පේනවා මේකත් අනිත්‍යයට යනවා හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි. මේ අනිත්‍යයට යන ධර්ම කෙරේ යම් කිසි ඇලීමක් තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාවක්. යම් කිසි දෙයක් අනිත්‍යයට යනවා නම් ඒ අනිත්‍යයට යන දේවල් කෙරේ ඇලීමක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් උපාදානයක් තියෙනවා නම් ඒ සෑම එකක්ම ජනිතවන්නේ අවිද්‍යාව නිසා ඒ අවිද්‍යාවත් නැති බව ඔහු දකින විට ඔහුට පැහැදිලිවම පේනවා මේ தත්ත්වය මරණයට පත්වන විට බුදුහාමුදුරුවෝ දැක්වූ උපමා උපසහිතම පේනවා නිවි යනවා කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම උපමාවක් දක්වනවා. මහණෙනි පහනක් දැල්ලෙනවා. තෙල් තියෙනවා. තිරේ තියෙනවා. මේ තෙල් වලට නැවත තෙල් ඉවර වෙනකොට නැවත නැවත යම් කිසි කෙනෙක් තෙල් දාන්න නැත්නම් ඒ තිරේ ඉවර වෙනකොට නැවත නැවත තිර දාන්න නැත්නම් ඒ තියෙන තෙල් ටිකක් තියෙන තිරියක් නිවුණාට පස්සේ නැති ගියාට පස්සේ ඉවර වුණාට පස්සේ ඒ පහන නිවි යනවා ඒ වගේ මේ පංචස්කන්ධ ලෝකයේ ඇති කර දීමට හේතු පුනර්භව පුනර්භවය ගෙන දුන්නු කර්ම විපාක සත්‍ය තිබෙන තාක්කල් අර විමුක්ත සිතේ පැවතීමට හේතු පාදකෝ කරුණු සමුදය සත්‍ය තිබෙන තාක්කල් මේක පවතින අයව නිරුද්ධ වුණාට පස්සේ මේක පහනක් නිවනාසේ නිවන ආකාරය දකිනවා. ඒ දකින්නකොට උඩ පේනවා කීනා ජාතිය සිතම් බ්‍රහ්මචරයන් සතං කරණියන් නාපරං ඉස්සත්තාති පදානාති. ජාතිය මගේ මෙලසින් ෂේ වුණා කීනා ජාතිය උසිතම් භ්‍රමචාරියන් කළ මේ භ්‍රමචාරී ජීවිතය නිම කළා. කතං කරණීයන් කරන්නට තිබුණු දේ කළා නාපරං ඉත්ලත්තාති මේන් පස්සේ කරන්නට දෙයක් නැහැ කියලා පජානාති උට පැහැදිලි ලෙසම පේනවා මෙන්න මේ පුද්ගලයා ජාතිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කර කෙනෙක් වෙනවා ඒ ජාතිය නිරුද්ධ කළේ අර භව නිරුද්ධ කරලා විමුක්ත සිත උදා කරගත්තු නිසා මෙන්න මේ විමුක්ත සිතේ ස්වરૂපය තමයි භව නිරෝධය කියලා කියන්නේ එතකොට ඒ කම්ම භව නිරුද්ධ කරන්නට කියලා අමුතියෙන් අපිට කරන්නට දෙයක් නැහැ. අපි કોઈ කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් ඒ කරලා ඉවර වෙනකොට මේ කර්මය නිරුද්ධ වෙනවා. අමුතියෙන් මේ කර්මය නිරුද්ධ කරන්නට දෙයක් නැහැ. නමුත් ඒකේ විපාක සත්‍යයක් තියෙනවා. රහත් උනායි කියලා විපාක සත්‍යය නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. බුදු වුණායි කියලා පසේ බුදුනායි කියලා කරලා තියෙන කර්මවල විපාක සත්‍ය නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිරුද්ධ වීම සිදුවන්නේ පින්වම් පාන අවස්ථාවේදී පමණයි. එයින් මෙහා කර්මවල කලින් කරන ලද කර්මවල විපාක සත්‍යින් අත්දකින්නට සිදු වෙනවා. මේ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ පින්වම් පාන දවසේ කොච්චරනම් හොරු 500කගෙන් ගොටි කාල දුකක් වින්දද කියලා. මේ විදිහට බුදුහාමුදුරන්වත් සම්ම පළ දුන්නා. ඒක නිසා මේ භව නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ තියෙන තියෙන කර්ම ඔක්කොම නිරුද්ධ කරනවා කියන එක නෙවෙයි කර්ම ඇතිවීමේ ශක්තිය නිරුද්ධ කරලා විමුක්ත සිතක් උදා කරගන්නවා කියන එකයි එහෙම උදා කරගත්ත නිසා ඒ බහු නිරෝධයේ අත්දැකම නිසා මේ ආකාරයෙන් ධාති නිරෝධය අත්දකින්නට පුළුවන් වෙනවා ප්‍රායෝගික වශයෙන් බහු නිරෝධා ධාති නිරෝධෝ කියන්නේ ඒකයි එතකොට එවැනි පුද්ගලයාට තමයි පැහැදිලිවම දකින්නට පුළුවන්නේ භව සමුදය ධාති සමුදයෝ කියන එක මේ කර්ම භව නිසා නැවත නැවත උපදින්නේ මෙහෙමයි කියන එක පැහැදිලිවම දකින්නට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ අන්න ඒ தත්ත්වයට සිතපත් කරගත්තාට පසු එවැනි කෙනාට තමාගේ පෙර පැවති සිතේ ස්වરૂපය හා මේ සිතේ தත්ත්වය සංසන්දනය කරලා බලන්නට පුළුවන් එහෙම බලනකොට පැහැදිලිවම පේනවා කලින් මම කියන හැඟීම තිබුණා මගේ කියන හැඟීම තිබුණා මේ ලෝකයක් උපාදාන කරගෙන හිටියා කර්ම උපාදාන කරගෙන හිටියා භවයේ රැඳී සිටීමේ ආශාව තිබුණා තණ්හාව තිබුණා කර්ම සංස්කාර අගේවත් දේවල් කියලා හිතාන හිටියා කර්ම සංස්කාර අත්හරින්නට බැරුව තිබුණා ඊට අමතරව තමන්ගේ සිත තුළින් විකායාසෙන් සිතුවිලි ගැලී ගලා යන ශක්තිය තිබුණා දැන් සිතවිලි ගලා යන ශක්තිය නැහැ. ඒක නිසා මේ සිත නිවි යනවා. නමුත් එදා සිතවිලි ගලා යාමේ ශක්තිය තිබුණා, භව ශක්තිය තිබුණා. මේ මේවා ඔක්කොම තියෙනකොට එදා සිත මහා බර වූ ඕලාරික වූ දෙයක්. දැන් තබන් දැන් තියෙන සිත ඊටාම සියුම් දැනීම පුළුම් පෙඩක් වැනි බර නැති ඊටාම සියුම් තත්ත්වයේ එකක් නම් එදා පැවති සිත තුංගනම් බර මහා ඕලානික දෙයක් වශයෙන් දකිනවා. ඒ දකිනකොට ඔහුට පේනවා පැහැදිලිවම වෙනි පුද්ගලයා මරණයට පත්වන විට මේ සියලුම දේවල් අල්ලාගෙන සිටින නිසා මම කියන හැඟීම තිබෙන නිසා අවිද්‍යාව තියෙන නිසා තණ්හාව තියෙන නිසා උපාදාන කරගෙන සිටින නිසා කර්ම සංස්කාරات පසුපසින් තියෙන නිසා කර්ම සංස්කාර අතහැරලා නිසා භවයේ රැඳී සිටීමේ අපේක්ෂාව තියෙන නිසා විශේෂයෙන්ම සිත තුළින් නිරායාසයෙන් සිටිවිලි ගලා යාමේ භවශක්තිය තිබෙන නිසා මරණ මොහොතේදී මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේ ඉතාම ආසන්න අවස්ථාවේ පවා මේ සිත මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන සිත ඒ ජීවිතයේ ඇසුරු කරගෙන නැවත ක්‍රියාත්මක වන්නට අවකාශයක් නැති නිසා ඉඩක් හැකියාවක් නැති නිසා ඒ කයෙන් ඒ සිත නිරුද්ධ වුණාට එතනම ඒ සිත පහනක් නෙවුනාසේ නිවි යන්නට බෑ ඒ ඒ ආපු ආවේගයේ ඒ ආපු වේගයට අනුව ඒකේ විපාකසිත මේ ඒ කම්ම විඥාණයට අනුකූල වන පරිදි තව තැනක මේ ආකාරයෙන් පහළ වෙනවා භව සමුදය ජාති සමුදය කියන එක මේ විදිහටයි සිදුවන්නේ කියලා ඔහුට අත්දකින්නට පුළුවන්. නමුත් වෙන කෙනෙකුට ওই தත්ය දක්නති දන්නේ නැති කෙනෙකුට මේ භව සමුදය ජාති සමුදය භවය නිසා නැවත නැවත උපදිනවා කියන කතාව ඒක තේරුම් ගන්නට බෑ. මේවා බුදුරජාණන් වහන්සේ වචනයක් දෙකක් කියලා ඕක නවත්තලා තිබුණා කියලා හිතන්නට බෑ පොත්වල තියෙන බව සමුදයා ජාත සමුදය බහ නිරෝධා ජාති නිරෝධ ඔච්චරයි. නමුත් ඔය එදා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විස්තර කරන්නට ඇති ඒ විස්තර කරපු දේශනා කිසිවක් අද පොත්පත්වල දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් යම් කිසි කෙනෙක් මේවා හරියට ප්‍රායෝගික වශයෙන් දැක්කොත් පමණයි එවැනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරලා තියෙන්නේ මෙන්න මෙවැනි දෙයක් කියලා පැහැදිලිවම අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එවැනි කෙනාට මේ භව සමුදය දකින්නටත් පුළුවන් භව නිරෝධය දකින්නටත් පුළුවන් ඒක නිසා ජාති සමුදය සහ ජාති නිරෝධය ඇති වෙන ආකාරය දකින්නටත් පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ජාතිය දකිනවා නම් ජාතිය කියන්නේ කොහොමද කියලා හරියට අවබෝධ වෙනවා නම් ජාතිය ඇතිවන්නේ මෙහෙමයි කියලා දකිනවා නම් ජාති නිරෝධය සිදුවන්නේ මෙහෙමයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් පායුප වශයෙන් අත්දකිනවා නම් එවැනි කෙනෙකුට සම්පූර්ණයෙන්ම සියලුම මාර්ගඵල අවබෝධ කරගෙන මේ දුක කෙලවර කරන්නට පුළුවන් කියන එක ගැන මේ ඇයිට දැන් සැකයක් නැති වෙයි කියලා මා හිතන්නේ. ඊළඟට භව නිරෝධ ගාමිනී පටිපදාව ගැන මෙන්නුම් කරන්නේ අය මේ වාරියෝ වට්ටංගිකෝ මග්ගෝ භව නිරෝධ ගාමිනී පටිපදා කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි භව නිරුද්ධ කිරීමට තියෙන ප්‍රතිපදාව. ඒ හැර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් සෝවාන් වෙන්නටත් බෑ, සකදාගාමී අනාගාමී අරහත් කියන සසමාර්ගඵල ලබන්නටත් බෑ, භවයන් නිරුද්ධ කරන්නටත් බෑ, ජාති නිරුද්ධ කරන්නටත් බෑ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණමයි තියෙන එකම මාර්ගය නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඉතින් ඒ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටයුතු කිරීමෙන් තමයි කෙනෙකුට ওই විදිහට භව නිරෝධය අත්දැකලා මේ සංසාර දුක නිම කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ දක්වා කියපු කරුණ වල පෙර සාරාංශයක් කියන්නට තරම් නැති තරම් මොකද භවයේ නිසා කර්ම භව නිසා ಜಾති උපදිනවා භවයේ නැති වුණාට පස්සේ ಜಾති නිරුද්ධ වෙනවා කියන එකයි මේ දක්වා කළේ විස්තර කළේ එදා න්‍යායාත්මක කරුණු අපි ප්‍රකාශ කළේ අද එය ප්‍රායෝගික පැත්තකින් ප්‍රායෝගික අර්ථකින් ඒ කරුණ වල ඉදිරිපත් කළේ ඒ අනුව පිළිපැදීම තුළින් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල ශක්තිය තුළින් ඒ වගේම ඒ සෝවාන් ආදී මාර්ග පිළිපද ලැබීමට පිළිපැදිය යුතු පිළිවෙත් තීරණ පූර්ණය කිරීම තුළින් මේ ඈතත් මේ නිර්වාණ ධාතුව අවබෝධ කරලා මේ භවය නිරුද්ධ කරලා ජාතිය නිරුද්ධ කරලා සංසාර දුක නිමය කරන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් අප නිම කරන්නේ. දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්හානි කියන පාඩේ කියමු ආකාශත්හාදි බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්ත කන්ද ශාසනං ආකාශත්හාදි බුම් බුම්මට්ටා දේවානාංග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා බුම්මට්ටා දේවානාංග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝම කුසල සත්‍ය මේ ඇගේ මෙලොව යහපත සැලසේවා පරිලෝක යහපතක්පත් වේවා නිවන සැලසීමතම් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතෝ සෝපත්තේ වා නිවන් සැලසේවා